ශ්‍රද්ධාවන්ත පින්තුනේ හැමදෙනාම මේ උදෑසන ටික වෙලාවක් දහම් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සතිවල ගිරමානන්ද සූත්‍රයේහි දැක්වෙන දස සංඥාවන් එකින් එක පැහැදිලි කළා අද අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ දස සංඥාවන්හි 6 වෙනි කාරණය විරාග සංඥාව පිළිබඳව විරාග කියලා කියන්නේ රාග කියලා කියන්නේ ඇලෙන බැඳෙන පැටලෙන ස්වභාවය. විරාග කියලා කියන්නේ නොඇලෙන ගතිය, නොබැඳෙන ගතිය තමයි විරාග කියන වචනේ හඳුන්වන්නේ. එතකොට මේ ලෝකයේහි හැම විටම පුද්ගලයා ප්‍රශ්නාව මුල් කොටගෙන මේ කරුණු පිළිබඳව ඇලෙන බැඳෙන ස්වභාවයෙන් ක්‍රියා කරන්නේ. ඒ ප්‍රශ්නා මූලික සිතෙහි ස්වභාවය තමයි තත්ත තත්තාදි නන්දිනි. ඒ ඒ තන ඇලෙනවා. ඒ වගේම ඒ ඒ තන පැටලෙනවා. ඒ ඒ තන දැස ගන්නා ගතිය මේ තෘෂ්ණාවෙහි පවතී. ප්‍රත්‍යඥයෙක් හැටියට එහෙම නැත්නම් මේ ප්‍රශ්නාව දුරු කරන තාක්කල් පුද්ගලයා මේ කාරණා පිළිබඳව යම් ඇලීමක් බැඳීමක් ඇති කරගෙන පැවතීම පැවැත්ම තුළ අවශ්‍ය වෙන්නට පුළුවන්. නමුත් ඒ ඇලීම බැඳීම ප්‍රමාණාතික්‍රාන්ත වෙන ගමන් ඒ පුද්ගලයාට එය නිසාම දුක ශෝකය හටගන්නවා. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති භයං. ප්‍රේමය නිසා ඇලීම බැඳීම නිසා භය ශෝකය හටගන්නවා. එතකොට මේ කාරණේ નિවරදිව තේරුම් ගත්තහම යම්කිසි කෙනෙක් ලෝකය පිළිබඳව ආදරය සෙනෙහස දුරු කර ගැනීම නෙවෙයි ඒ ආදරය සෙනෙහස පවත්වන අතරතුරේම මේ ලෝකය පිළිබඳව දැඩි ඇල්ම දුකට හේතුවක් වෙනවයි කියන බව නුවණින් තේරුම් අරගෙන පවත්වා ගන්නට පුළුවන් නම් එයම ඒ පුද්ගලයාට සැහැල්ලු මනසක් පවත්වා ගන්නට හේතු වෙනවා දුක ශෝකය අවම කර ගන්නට හේතු වෙනවා අපි පෙර දිනවලදී පැහැදිලි කළා ලෝකය තුල පැවැත්ම සඳහා අපට යම් යම් ක්ලේශ ධර්ම උපකාර වෙනවා ප්‍රශ්නාව ප්‍රධාන වශයෙන් අපට පැවැත්ම සඳහා උපකාර වෙනවා නමුත් නැවැත්ම සඳහා විමුක්තිය සඳහා අපට උපකාර වෙන්නේ එයින් අපේ මනස හැකියතාක් නිදහස් කර ගැනීමයි එතකොට එහෙම නිදහස් කරගත නොහැකිව අපේ මනස යලි යලි මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව ගිලී පවතින්නේ ඒවාෙහි අර ප්‍රශ්නාවට අදාළ වෙන පැත්තම නැවත නැවත මතු කරමින් දකින නිසා මේ සංස්කාර ධර්මයන්හි එසේ ඇලෙන්නට පුළුවන් ගතියක් වගේම ඒවයින් නික්මෙන්නට පුළුවන් ගතියකුත් අපට පුරුදු පුහුණු කරන්නට පුළුවන්. මේ සංඥාවන් තුළින් අපි අපේක්ෂා කරන්නේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කරන්නේ අන්නේ ලෝකෙන් නිදහස් වෙන්නට පුළුවන් පැත්තට අපේ අවධානය යොමු කිරීමයි. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඒ පැවැත්ම පිළිබඳව බාධාවක් අර්බුදයක් ජනිත කරන්නේ නැතිද කියලා. සැබවින්ම සමබරතාවය අපට පැවැත්ම සහ නැවැත්ම කියන දෙපසටම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ මජ්ක්‍ධිම ප්‍රතිපදා. නදහත් පිළිවෙතකුයි මේ හැම කාරණයක් පිළිබඳවම දේශනා කරන්නේ. මොන කරුණක් පිළිබඳ වුණත් අගතිගාමී වීම අපට අනර්ථදායක වෙනවා. කාරණය පටලවෙන්නට විකෘති වෙන්නට එය හේතුවක් වෙනවා. උදාහරණයක් හැටියට අපි පෙර දිනේ හිත් සිහිපත් කළා ලෝකයේ පිළිබඳව අසුබ සංඥාව තා බහුලව දැඩිව ගත්තොත් ඒ ප්‍රමාණයට ප්‍රඥාව ආදී නොදුනොත් ඒ පුද්ගලයාට හැම විටම ලෝකයේ පිළිබඳව අප්‍රසන්න හැඟීමක් එහෙම නැත්නම් උකටලී හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. ඒ බව බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ප්‍රතිපදා සූත්‍රයන්හි යම්කිසි කෙනෙකුගේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව එහෙම නැත්නම් නිවන සඳහා ගුණධම් පුහුණු කිරීම දුක්ඛ සහගත වෙන්නට එක් හේතුවක් වෙන්නට පුළුවන්. ඒ අසුබ සංඥාව උනත් බහුලව පුහුණු කරනෝ නමුත් ඊට ප්‍රමාණවත් වෙන විදිහට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අවදි නොකරගත්ත ඒ පුද්ගලයාගේ මනස අසමතුලිත වෙන්නට පුළුවන්. ඒක ඒ නිසා මේ සංඥාවන් අපට වැදගත් වෙන්නේ ඒවා හිම එල්බගෙන ඒවායින් මනස අසමතුලිත කරගන්නට නෙවෙයි අර ලෝකයේ පිළිබඳව දැඩි ඇලීමෙන් දැඩි බැඳීමෙන් යුක්තව පැවතින්නට අපේ මනස අපි පුහුණු කරලා තියෙනවා. ඒ නිසා අරමුණු ගන්නා හැම මොහොතකම එබඳු සංඥාවන් ග්‍රහණය කරන්නට අපේ අපේ මනස පෙළඹෙනවා. එතනින් අපේ මනස නිදහස් කරගත්තොත් පමණයි ලෝකයේ පිළිබඳව තරමක් සමබරව අපට දකින්නට පුළුවන් වෙන්නේ. අන්නේ සමබරතාවයේ ඇති කර ගැනීම සඳහා තමයි අපි අර දුර්වල සංඥා වෙනුවට වඩා නිවැරදි වඩා අර්ථසම්පන්න සංඥාවන් අවදි කරගත යුතු වෙන්නේ. නමුත් අපි වටහා ගන්නට ඕනේ කවර සංඥාවක් වුණත් දැඩිව ප්‍රාදාන කරගත්තොත් එය විමුක්තියට බාධකයක් වෙන්නට පුළුවන් බව. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳව කවර කාරණයක් උපාදාන කරගත්තත් ඒ උපාදානය නිවන් මාර්ගට බාධකයක් වෙනවා. ඒ නිසා මේ අසුභ සංඥා, විරාග සංඥා ආදී පිළිබඳව පැහැදිලි කරන්නේ ප්‍රවත්නට අර්බුදයක් ඇති වෙන හැටියට අසමතුලිතව අපි ජීවිතේ පවත්වන්නට මේ සංඥා යොදා ගැනීම පිළිබඳව නෙමෙයි අර දැඩි ඇල්මෙන් දැඩි බැඳීමෙන් දැඩි තෘෂ්ණාවෙන් මනස නිදහස් කරගන්නට ඇලීම බැඳීම නිසාම මනසේ ඇතිවෙන අසමතුලිත භාවය සමබර කරගෙන මදහත් මනසින් ලෝකය දකින්නටයි බුදුරජාණන් වහන්සේ මේ නිවැරදි සංඥාවන් ප්‍රගුණ කරන්නට කියලා දේශනා කරා. අර එක් අවස්ථාවක අජාන් චාහාමුදුරෝ පැහැදිලි කරනවා යම් කෙනෙක් මාර්ගයේ දකුණු පසට ගිහිල්ලා ඒ පැත්ත කානුවට ඇදවටෙන්නට යනකොට ඒ පුද්ගලයාට නැබට එන්න කියලා හරියන්නේ කෑ ගහලා කියන්නට සිද්ධ වෙනවා වම් පැත්තට එන්න වම් පැත්තට එන්න කියලා කෑ ගහලා කියන්නට වෙනවා. එතකොට ඒකනත්ත වම් පැත්තට කඩවාගෙන යනවා. වම් පැත්තට ගිහිල්ලා ඒ පැත්තෙන් කානුවට වැටෙන්න ඔන්න මෙන්න කියනකොට ආපහු අපිට කෑ ගහලා කියන්නට වෙනවා. දැන් දකුණු පැත්තට යන්න දකුණු පැත්තට යන්න කියලා. එතකොට අර පුත්තලයා හිතන්න පුළුවන් මේකට එකවතාවක වන් පැත්තට එන්න කියලා කියනවා අනිත් වතාවේ දකුණු පැත්තට එන්න කියලා කියනවා ඒ මොකද්ද මේකේ තේරුම දකුණට යනකොට ආපහු වමට එන්න කියනවා වමට යනකොට ආපහු දකුණට එන්න කියනවා එයි මෙහෙම කියන්නේ කියලා විමතියක් ඇති වෙන්නත් පුළුවන් නමුත් සැබවින්ම අවශ්‍ය වෙන්නේ නැදට එන එකයි නමුත් දකුණු පැත්ත කෙළවරෙන් ඇදවැටෙන්නට ගියාට පස්සේ එතනත්තට මැදක් ගැන කතා කරලා තේරුමක් නැහැ ඒකනත්තට මැදට එන්නත් නම් වම් පැත්තට එන්න කියලා කියන්නත් වෙන්නේ. එතකොට ඒ තැනත්තාට වම් පැත්තට එන්න කියලා කියපු ගමන් එහි කෙලවරටම ගිහිල්ලා වම් පැත්ත කාණුවට වැටෙන්න මට්ටමට යනකොට ඔහුට එතනින් එහාට මැදට එන්න කියලා ඒක තේරුමක් නැහැ. ඔහුට මැදට එන්න නම් දකුණු පැත්තට එන්න කියලායි කියන්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ වම දකුණ කියලා කිව්වට එහි සීමාන්තිකව ගිහිල්ලා එහි කෙලවරට ගිහිල්ලා අගතිගාමී වෙන්නට නෙමෙයි සැබවින්ම නැදහත්ව පැමිණීමයි නැදත පැමිණීමයි අවශ්‍ය වෙන්නේ. නමුත් අර අන්තයකට ගිහිල්ලා ඇදවටෙන්නට යනකොට ඒ අන්තයෙන් අනිත් පැත්ත පෙන්නනවා ඇරෙන්නට එතනදී නැදක් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සංඥාවන් අවදි කරගන්නට පැහැදිලි කරන්නේ ලෝකයේ පිළිබඳව අපට මෙතෙක් ඇති වෙලා තියෙන යම්නම් වැරදි සංඥාවන් නිසා වැරදි සංකල්පනා ගොඩනගෙනවා. ඒ වැරදි සංකල්පනාවන් නිසා අපට වැරදි දෘෂ්ටි ගොඩනගෙනවා. ඒ වැරදි දෘෂ්ටි නිසා අපට ලෝකේ નિවරදිව දැක ගන්නට තියෙන හැකියාව අවම වෙලා ප්‍රඥාව මොට වෙනවා. ඒක එතනින් අපේ මනස නිදහස් කරගන්නත් නම් નિවරදි දැක්මක් සවත් සම්මාදිටියක් ඇති වෙන්නට ඕන. નિවරදි දැක්මක් ඇති වෙන්නත් නම් નિවරදි සංකල්පනා ගොඩනගෙන්නට ඕන. නිවැරදි සංකල්පනා ගොඩ නැගෙන්න නිවැරදි සංඥා අපට ගොඩනගන්නට පුළුවන් වෙන්නට ඕන. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මේ සංඥාවන් පුහුණු කිරීම පිළිබඳව අවධාරණය කරන්නේ. එතකොට අපි සිහිපත් කළේ විරාග සංඥාවයි කියලා කියන්නේ මේ ලෝකයේ පිළිබඳව දැඩි ඇලීමෙන් බැඳීමෙන් යුක්තව සිතන ගතියෙන් සිත තරමක් නිදහස් කරගන්න පුළුවන් වුණොත් තමයි අපිට මදහත්ව ලෝකය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් එහි ඇති වැදගත්කම තමයි අපි කොයිතරම් ධහම දැනගෙන හිටියා වුණත් කොයිතරම් ධර්මයේ පිළිබඳව අපි අන් අයට පැහැදිලි කරලා දුන්නා වුණත් යම් කාරණයක් මතුවෙනකොට එතනට අදාළ නිවැරදි සංඥාව මතු කරගන්නට නොහැකි වුණොත් ඒ තැනත්තා වික්ෂිප්ත වෙනවා. දැන් උද අද උදෑසන අපිට දුරකථන පණිවිඩයක් ආවා. එතකොට දුරකථනයෙන් කතා කරලා එකපාරටම කාන්තාවක් වේගෙන් අඬන්න පටන් ගත්තා. එතකොට අපි අහුව කවුද ඔය කතා කරන්නේ? එතකොට කිව්වා මේ අහවලා කතා කරනවා. මොකද්ද ප්‍රශ්නේ? අනේ හාමුදුරනේ අම්මා නැති වුණා මට කොහොමවත් වාව ගන්න බෑ දරා ගන්නට බෑ ඒතර මේ හුඟක් බණ අහන ඒ වගේම ධර්මයේ පිළිබඳ උනන්දු වෙන ඒ වගේම හුඟක් පින්කම් කරන මෙබඳු කටයුතු වලට බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙන කාන්තාවක් නමුත් ඒ කොයිතරම් බණ අහලා තිබුණා වුණත් අනිත් අය ධර්මගත යොමු කළා වුණත් සදහසිතින් කුසල් දහම් සිද්ධ කළා වුණත් ඒවා පිළිබඳව ලොකු කැමැත්තක් ඕනකමක් අවශ්‍යතාවයක් තිබුණා වුණත් අර නිවැරදි සංඥාවන් මතු කරගන්නට පුහුණු කරලා නැතිනම් ඒ කාරණයක් පැමිණිච්ච තැනදී Tamanගේ මනස පාලනය කරගන්නට Tamanට නොහැකි වෙනවා. එනිසා තමයි අපි හැම විටම පැහැදිලි කරන්නේ ධහම පිළිබඳව දැනුම තිබුණාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම දහම පිළිබඳව ගැඹුරට හිතන්න පුළුවන් වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව නිවැරදි සංඥා, නිවැරදි සංකල්පනා, නිවැරදි දැක්ම ඇති කරගන්නට අපි කරුණු පැමිණෙන පැමිණෙන අවස්ථාවේදී අපේ මනස පුහුණු කරලා කියන්න ඕනේ. ඒ නිසා විරාග සංඥාවයි කියලා කියන්නේ අර දැඩිව රාගයෙන් අපේ මනස බැඳෙනකොට එතනින් අපේ මනස නිදහස් කරගන්නට සංඥා ගොඩනගන්නා වූ ක්‍රමයයි. නමුත් ගිහියන් හැටියට කල්පනා කළොත් රාගය ඇති කරගන්නට අවශ්‍ය තැන රාගය ඇති කරගන්නට පුළුවන් වෙන්නට ඕන. කුමක් සඳහාද? ඒ ප්‍රවත්ම සඳහා. තමන්ගේ බිරිඳ පිළිබඳව, තමන්ගේ සැමිය පිළිබඳව රාගය මතු කරගන්නට අවශ්‍ය තැන මතු කරගන්නට පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒ අනවශ්‍ය තැන පාලනය කරගන්නට මනස පුහුණු කරන්නට ඕන මේ දෙපස්සටම નિවරදිව මනස සමබර කරගන්න පුළුවන් නම් තමයි ඒ තනත්තා නිවැරදි පුහුණුවක් ලබලා තියෙනවා සංයමයක් දමනයක් ඇතුව කටයුතු කරනවා නිවැරදි සංඥා සංකල්ප නිවැරදි දැක්ම ඇති කරගන්නට දක්ෂ වෙනවා කියලා කියන්නට පුළුවන් වෙන්නේ එහෙම නැති වුණොත් වෙන්නේ එක්තරා සංඥාවක් තුළ මනස ඇබ්බැහි කරගත්තට පස්සේ ඒ ඇබ්බැහියත් එක්කලාම දිගින් දිගට පවතිනවා අවශ්‍ය තැන වෙනත් සංඥාවකට මාරු කරගන්නට නොහැකි වුණොත් එතන තියෙන්නේ විචාරපූර්වක ප්‍රඥා මූලික ස්වરૂපයක් නෙමෙයි එක්තරා අධ්‍යයනයක් තමයි. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු බුද්ධානුස්සති භාවනාව කරන එක හොඳයි. නැවත නැවත බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම, ඇතම් කෙනෙක් පුහුණු කරනවා බුදුරජාණන් වහන්සේගේ රූපය සිතින් මවාගෙන, ඒ දිහා බලාගෙන බුදුගුණ සිහි කරන්නේ ඒ කවර ක්‍රමයෙන් පුහුණු කළත් වැරදක් නැහැ. නමුත් සමහර කෙනෙක් අපි සමග කියනවා හාමුදුරනේ ආනාපාන සතිය පුහුණු කරමින් ඉන්නකොට එකවරම අර බුද්ධ රූපයේ හිතට ඇවිදින් බුද්ධානුස්සතියට සිතුවිලි මාරු වෙනවා. එතකොට ඒකට මොකද කරන්නේ? ඉතින් එතෙන්දී එහෙම වෙනවා නම් එහෙම වෙන්නේ කුමක් නිසාද? සිහිය අඩු නිසා ඒ වගේම අදාළ අරමුණට අවධානය යොමු කරන්නට තරම් තමන් මනස පුහුණු කරලා නැහැ. අර එක් කාරණයකට වැඩිපුර මනස යොමු කරලා තියෙනවා දැන් එතන ਵਿਚාරපූර්වක බවකට වඩා අබ්බහියක් තමයි තියෙන්නේ. ඒකට දැන් බුද්ධානුස්සතිය සිහි කිරීම බුදු බුදුරජාණන් වහන්සේගේ රූපය සිතට මවා ගැනීම වරදක් නෙමෙයි. ඒක කවර අවස්ථාවක සිහි වුණත් වැරද්දක් කියන්නට බෑ. නමුත් දැන් මේ ආනාපාන සතිය වඩන අවස්ථාවේ මොකටද බුදුරුව තමන්ට මතුවෙන්නේ? එතකොට ඒ ගැන තමන් අවධානය යොමු කරන්නේ නැතුව ඒක හිතට එනවා නම් එතන තියෙන්නේ එක්තරා අබ්බැහියක් පාලනය කරගතිය. ඒ නිසා අපට බුදුගුණ සිහි කරන්නට ඕන වෙලාවට බුද්ධ රූපය සිතින් අරමුණු කරගෙන බුදුගුණ සිහි කරන්න පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම ආනාපාන සතිය පුහුණු කරන්න ඕන වෙලාවට ආශ්වාස ප්‍රශ්වාසය ගැන අවධානය යොමු කරගෙන එය පුහුණු කරන්නට පුළුවන් වෙන්න ඕන. අසුභය වඩන්නට ඕන වෙලාවට අසුභ සංඥාව මතු කරගන්නට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම ගිහියෙක් හැටියට විවාහ සංස්ථාවේ පවත්වාගෙන යන්නට රාගය අත්‍යවශ්‍ය තැනදී එය පවත්වා ගන්නට ගිහියා විසින් සැලකිලිමත් නොවුනොත් ඒ පැවැත්ම බෙදලා යන්නට පුළුවන්. දැන් මෙතනදී කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්නට පුළුවන් මේ කියන කාරණේ පරස්පර විරෝධී නේද කියලා. නමුත් අපි තේරුම් ගන්නට ඕන තැනතුනේ මේ රාගය යම්කිසි කෙනෙකුගේ සාංශාරික පැවැත්ම පිණිස හේතු වෙනවා විමුක්තිය සඳහායි ඒ බාධකයක් වෙන්නේ. ඒ නිසා නිවන් මඟ පුහුණු කිරීම සම්බන්ධව පූර්ණ වශයෙන් Tamanගේ කාලය වෙන් කරලා තියෙන කෙනෙකුට ඒ කියන්නේ Brahmachari ජීවිතයක් ගත කරන කෙනෙකුට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් Taman Brahmachari ජීවිතයක් නම් ගත කරන්නේ ඒතනත්තාට පූර්ණ වශයෙන් විරාග සංඥාව මනසට පුහුණු කරගෙන ඒත් එක්ක පවතින්නට පුළුවන්. හැබැයි තමයි විවාහ ජීවිතයක පවත්වන අතරතුරේ කලින් කල ටිකෙන් ටිකනම් ඒ විමුක්තිය පිළිබඳව අවශ්‍ය ගුණධම් වඩන්නේ ඒ ගුණධම් වඩන්නට තමන්ගේ අවධානය යොමු කරන වෙලාවට ඒ ගුණය මතු කරගන්නට පුළුවන් වෙන්නට ඕනේ විවාහ සංස්ථාව පැවැත්වීම සඳහා ගතසිත පවත්වන අවස්ථාවේදී ඊට අනුකූලව ගතසිත පවත්වා ගන්නට තමන්ට පුළුවන් වෙන්නට ඕනේ. එහෙම නැතිවම විමුක්තිය පිළිබඳව හිතනකොට විවාහ ජීවිතය කඩා වැටෙන්නට පුළුවන් විවාහ ජීවිතය ගැන හිතනකොට විමුක්තිය පැත්තෙන් මනස ගිලිහෙන්නට පුළුවන් එහෙම වුණොත් අර යම්කිසි කාරණයක අපට දිගින් දිගට වැඩෙන්නට පුළුවන් ගතිය අඩු වෙලා යනවා. ඉතින් කාලෙකදී යම්කිසි කෙනෙකුට මේ ස්වභාවය සමබරව පුහුණු කළොත් අවශ්‍ය නම් ඒ සියල්ලෙන් නිදහස් වෙලා මනස විමුක්තියට යොමු කරන්නට පුළුවන් මට්ටමට මේ පරිපාලනය ගොඩනගා ගන්නට පුළුවන්. මේ කාරණේ ඊටාම පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන. ඒ මොකද අද සමාජයේ අපි හුඟක් වෙලාවට දකිනවා අර යහපතයි කියලා කිව්ව ගමන්ම ඒ තුල අගතිගාමීව බොහෝ විට කටයුතු කරන්නට වෑයම් කරන ආකාරය. එනිසා අපේ නිතරම සිහියේ තියාගන්න ඕන තේකකට සීනි දාපුවාම රසයි නමුත් ප්‍රමාණය ඉක්මවලා සීනි දැම්මොත් ඒත් ඒක බොන්න අපහසුයි. හොද්දකට ලුණු දැම්මොත් රසයි. නමුත් ප්‍රමාණය ඉක්මවලා ලුණු දැම්මොත් ඒක තමන්ට පරිහරණය කරන්නට අපහසු වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ කොච්චර හොඳ දෙයක් වුණත් ප්‍රමාණාත්මකව පුහුණු කළේ නැතිනම් සමබරතාවයේ ගිලිහෙන්නට පුළුවන් කියන බව අපි වටහා ගන්නට ඕන. විරාග සංඥාවයි කියන කාරණේ එහෙම නැත්නම් මේ සංඥාව දිනු කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදිපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. ඒ තනත්තන් මෙසේ කල්පනා කරනවා මේ සංඥාව අවදි කරගන්නට කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං. මෙය ශාන්තයි, මෙය ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදිපටි නිස්සග්ගෝ. එතකොට මේ සියලු සංස්කාරයන් පිළිබඳව නැදහත් සිතින් සමනය වූ සිතින් පැවතීම. ඊළඟට සබ්බූපදිපටි නිස්සග්ගෝ. උපදී කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයට උපදී කියලා කියනවා. එතකොට උපදී සංඛ්‍යාත පංචස්කන්ධය දැඩිව ග්‍රහණය කිරීමෙන් මනස නිදහස් කරගත්ත ඒතනත්ත මේ උපදීන්ගෙන් සිත බැහැර කරගත්තා වෙනවා. එතකොට අපි මුලින් සිහිපත් කළානේ රාග කියලා කියන්නේ ඇලෙන බැඳෙන ගතිය, රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාරයන් කෙරෙහි, විඥානයන් කෙරෙහි අපේ සිත නිරන්තරයෙන් ඇලෙනවා බැඳෙනවා. එතකොට එතනින් මනස හැකියතාක් නිදහස් කරගන්නට පුළුවන් නම් සංස්කාරයන් පිළිබඳව නදහස් සිතින් උපේක්ෂා සහගත සිතින් දකින්නට පුළුවන් නම් ඒ වගේම තණ්හක්කය විරාගෝ තිබ්බාන යම් කෙනෙකුට තණ්හාව ශ්‍රේ කරන්නට පුළුවන් නම් ඒ වගේම මේ කාමයන් කෙරෙහි මේ උපාදානස්කන්ධයන් කෙරෙහි විරාගය නොමැති කරගන්නට පුළුවන් නම් ඒ වගේම නිබ්බාන තෘෂ්ණාව ශේ කරමින් නිවි ඇති කරගන්නට පුළුවන් නම් ඒකං සන්තං ඒකං කණේතං ඒ ශාන්තයි ඒ ප්‍රදීපයි කියලා නැවත නැවත මේ විමුක්තියෙහි තියෙන ශාන්ත සුඛ ස්වභාවය එහි තියෙන නදහත් ගතිය එහි තියෙන නොලෙන ගතිය එයින් සිත නිදහස් වුනහම ඇති වෙන ශාන්ත භාවය යලි යලි සිතන කල්පනා කරන ප්‍රත්‍යක්ෂා කරන කෙනාට මේ විරාග සංඥාව ටිකෙන් ටික මනසෙහි අවදි කරගන්නට පුළුවන්. එතකොට යම් අවස්ථාවක යම් පුද්ගලයෙකුට ඒ විරාග සංඥාව අවදි කරගෙන මනස ශාන්ත ස්වභාවයෙන් පවත්වා ගන්නට හැකිනම් ඒ ඒ ප්‍රමාණයට ඒ තනත්තාට මානසික සැහැල්ලුව ඇති කර ගන්නවා වගේම ලෝකයේ පිළිබඳව නිවැරදිව දකින්නට ඒ සමබර මනස උපකාරයක් වෙනවා. එතකොට අපි දැඩි ඇලීමෙන් දැඩි බැඳීමෙන් නම් යමක් පිළිබඳව කල්පනා කරන්නේ සිතන්නේ ඒ සිතන ස්වභාවය නිසාම අපට ලෝකෙහි යථාර්ථය දැක ගන්නට ඒ බාධකයක් වෙනවා. එනිසා අපි නිතරම සිහිපත් කරන්නේ හැඟීම් වලට වහල් නොවී නදහත් සිතෙන් ලෝකය දකින්නට අපේ මනස පුහුණු කළ යුතු බව. සම්මා සතියයි කියලා කියන්නේ අරමුණ දෙස බලනෝ අරමුණ පිළිබඳව අවධානය යොමු කරනෝ නමුත් ඒ අරමුණ භුක්ති විඳින්නේ නැතුව එහි කිඳා බසින්නේ නැතුව එහි ගිලෙන්නේ නැතුව යම් කෙනෙකුට හරියට පිටින් ඉඳගෙන ඒ පිළිබඳව අධීක්ෂණය කරන්නන්සේ ඒ පුද්ගලයාට යමක් දැස බලන්නට මනස අවදි කරගන්නට ඕන. ඉතින් අර ඇලෙන බැඳෙන ගතියෙන් එහි කිනිදෙන ගතියෙන් යුක්ත නම් එතනතර මේ නිදහස් බව මනසට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අර බැඳිව මනස ඇලෙන බැඳෙන අවස්ථාවලදී ඒ ඇලීමෙන් බැඳීමෙන් නිදහස් වීම එයින් මනස බැහැර කරන්නට පුළුවන් නම් එහි ඇති ශාන්ත භාවය, එහි ඇති ප්‍රණීත භාවය නැවත නැවත ආවර්ජනා කරලා මනස පුහුණු කරන්නට ඕනේ ඇලෙන කාරණය පිළිබඳව අපි නොඇල්මින් බලන්නේ කෙසේද කියලා. ඒ වගේම බඳන කාරණය පිළිබඳව අපි නොබඳීමෙන් බලන්නේ කෙසේද කියලා. අපි හැඟීම් වශයෙන් ප්‍රශ්නාමූලිකව කිමිදෙන කාරණය පිළිබඳව එසේ කිමිදෙන්නේ නැතිව බාහිරින් ඉඳගෙන අපි අධීක්ෂණය කරන්නන්සේ යමක් දෙස බලන්නේ කොහොමද කියලා ඒ සංඥාව අවදි කරගන්නට වෑයම් කරන්න ඕනේ. ඒක මුලදී මේක තරමක් දුෂ්කර කාරණයක් වෙන්නට පුළුවන් කාලයක් එහෙම මනස පුහුණු කරනකොට අර ඇලෙන බඳන කාරණේ පිළිබඳවම නොඇලී නොබැඳී බලන්නට අපේ සිත කලකදී යම් ප්‍රමාණයකට ප්‍රගුණ වෙනවා. ඉතින් ඒ පැත්ත ඇති කරගත්තාම Tamanට දැනෙනවා ඒ ස්වභාවය තුළ කොයිතරම් මනස සමබර වෙනවද යමක් නිවැරදිව දකින්නට පුළුවන්ද කියන කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විරාග සංඥාව පුරුදු පුහුණු කරන තැනත්තා නිර්වාණයෙහි පවතින සුඛ ස්වභාවය විරාගී ස්වභාවය ඒතං සම්පං ඒ ඊටම සාන්තයි ඒතං පනීතං මේක බොහොම පනීතයි කුමක් වේහි සාන්ත ප්‍රනීත ස්වභාවය තණ්හක්ඛය තණ්හාවසේ කිරීම විරාගෝ මේ ඇලෙන බැඳෙන ධර්මයන්හි නැලී ඉන්නට මනස පුහුණු කිරීම ඒ වගේම නිබ්බානං මේ ප්‍රශ්නාවෙන් බැඳිලා නිරන්තරයෙන් කාමරාගයෙන් ව්‍යාපාදයෙන් මෝහයෙන් මනස දැවෙමින් පවතින ස්වභාවයෙන් මනස නිදහස් කරගෙන නුණු ස්වභාවය ඊටම ශාන්තයි ඊටම ප්‍රණීතයි මේ දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න උපාදානයන්ගෙන් සිත නිදහස් කර ගැනීම අතිශයින්ම ශාන්ත සුඛ ස්වභාවයක් කියලා කල්පනා කරමින් ඒ ස්වභාවයට මනස පරිවර්තනය කරගන්නට ඒ අරමුණ පිළිබඳව කෙසේ බැලිය යුතුද? කවර සංඥාවකින් මේ දිහා බැලිය යුත්තේ? එතකොට මේක හරියට අපි පෙර දිනකක් කිව්වා අර ගුවන් විදුලියේ සංස්ථාවෙන් අපට සම්ප්‍රේෂණය කරන යම්කිසි නාලිකාවක් අපට අපේ ගුවන් විදුලි නාලිකා එහෙම නැත්නම් අපේ රේඩියෝවෙන් අපට අසන්නට අවශ්‍ය නම් නිවැරදිව මීටරේ කරකවලා සාමාන්‍යයෙන් ඒක හඳුන්වනවානේ ටියුන් කරනවා කියලා. එහෙම නැත්නම් ඒක නිවැරදි තැනට අදාළ තැනට මීටරේ නිවැරදිව අල්ලගන්නවා. ඊට එහාට මෙහාට කරලා ඒ අවශ්‍ය තැනට මීටරේ සකස් කරගන්නට ටිකක් අපහසු වෙන්නට පුළුවන්. හැබැයි ඒක හුරු කරගත්තාම මේ අසවල් මීටරයයි කියලා අපිට හරියටම එතනට ඉලක්කගත කරගන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ සංඥාවන් වෙනස් කරද්දී අර විපරීත සංඥාවක් ඇති වුණු කාරණේ පිළිබඳව අපි අවදිමත් සිතින් බැලුවොත් අපට ඒ පිළිබඳව යම්කිසි නිවැරදි සංඥාවක් ගොඩනගා ගන්නටත් පුළුවන්. එතකොට විදර්ශනාවේදී තියෙන විශේෂම කාරණේ තමයි මේ එකම කරුණ පිළිබඳව අපට වැරදි සංඥාවක් ඇති වුණා නම් ඒ කාරණේ පිළිබඳවම නිවැරදි සංඥාව ගොඩනගා ගන්නට අපි උත්සුක වෙනවා, මනස පුහුණු කරනවා. එතකොට සමතේදී බොහෝ වෙලාවට කරන්නේ අපිට යම් කාරණයක් පිළිබඳව විකෘති සංඥාවක් ඇති වුණා නම් අපි වෙනත් කාරණයක් පිළිබඳව අවධානය යොමු කරලා අරමුණ වෙනස් කරලා අරමුණ මාරු කරලා අපේ මනසේ යම් කිසි සංසිඳීමක් ඇති කරගන්නවා. එතකොට ඒ සංසිඳීම තුළිනුත් යම් ප්‍රමාණයකට මනස සංසිඳනවා. නමුත් අර මූලික ධර්මතාවය හඳුනාගෙන ඒන් මනස බැහැර කරගෙන නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ යම්කිසි කෙනෙකුට ලෝකයේ පිළිබඳව ඇලීම බැඳීම ඇති වෙනවා නම් ඒ ඇලෙන බැඳෙන කාරණේ පිළිබඳවම අපි කොහොමද නොයලෙන නොබැඳෙන ආකාරයෙන් දකින්නේ? එබඳු සංඥාවක් ගොඩනගාගන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා නම් උනන්දු වෙනවා නම් කාලෙකදී එබඳු සංඥා අවදි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි අර නැවත නැවත ඇලීමෙන් බැඳීමෙන් මනස නිදහස් කර ගැනීමේ තියෙන වටිනාකම සිතන්නට ඕන. එතකොට තමයි අපට හඳුනා ගන්නට පුළුවන් ඇලෙන්නේ බැඳෙන්නේ කුමක් නිසාද කියලා. ඒ ඇලෙන බැඳෙන මූල හේතුන් කවරාකාරයෙන් සිතනකොටද අපට ඒ ප්‍රශ්නාව අවදි වෙන්නේ. ඒ බැඳීම වැඩි වෙන්නේ. අපට දරා ගන්නට බැරි වෙන්නේ මොන විදිහෙන් අපේ මනස මෙහෙවනකොටද? ඒකට කවර ආකාරයෙන් මනස මෙහෙවනකොටද ඒවා ටිකෙන් ටික සංසිඳීගෙන යන්නේ. මේ දෙපැත්තටම මනස මෙහෙවලා බලන්නට ඕන. එතකොට එහෙම දෙපැත්තට මනස ප්‍රහුණු කරන තැනකට කලකදී නිවැරදි සංඥාවන් හඳුනාගෙන ප්‍රගුණ කරන්නට පුළුවන්. ඒ නිසා රාගයයි කියලා කියන්නේ ඇලෙන දැනෙන ගතිය, විරාග කියලා කියන්නේ නොඇලෙන නොදැනෙන ගතිය. එතකොට මේ සංස්කාර ධර්මයන් කෙරෙහි මේ පංචස්කන්ධය පිළිබඳව අපේ මනස නිරන්තරයෙන් ඇලෙන බැඳෙන ගතියෙන් යුක්තයි. ඒකයි අපි බහුලව හුරු කරලා තියෙන්නේ. නමුත් ඇලෙන බැඳෙන ස්වභාවයෙන් හැඟීම් වලට වහල් වෙනකොට අපිට ලෝකය නිවැරදිව දකින්නට බාධකයක් වෙනවා. සා නිවැරදිව ලෝකය දකින්නට විරාග සංඥාව පුහුණු කර ගැනීම වඩා වැදගත් වෙනවා. ඉතින් මේ කාරණා નિවරදිව සිහියේ පවත්වාගෙන හැකි පමණින් තමන්ගේ මනසේ කලින් කල විටින් විට හෝ විරාග සංඥාව අවදි කරගන්නට උත්සාහවත් වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනී සුදස්සේ ස්වාමින්ද්‍රණන් වහන්සේ. ඔබට ධර්මදේශනාවේ සංගීත පැටියක් ඕකසත් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0112 30 710යි